අවසරයි ස්වාමීන් වහන්සේ මේනි වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තාත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් ධර්ම සාකච්ඡා කර්ම කරන බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න පටන් ගන්න කියලා ආරාධනා කරමු. පළවෙනි ප්‍රශ්නේ කාර්ය සම්මත මා ආනාපානයේ සිට උකට මදලා පසු සිට ආනිදස්සයකට කණිනවා. එසේම ඉතාමී කාල කාලයක් තුළ උත්තරය දෙකම දාලා පසු මා සිසිලක ඒක්ෂා මතලව මෑතකදී මගේට නොනැති අවුරුදු 50ක 50ක වඩා අර කුඩා සිනමා දෙක කරා නාන්නේ සමාජයේ සිද්ධින සිතලා නරනායන ඇදීමේ සැහැල්ලුලා ඒ ඇලෙන්නේ නැවත භවනාවේ දැන් පසු මූල කර්මස්ථානයේ සිට යොමු කළා. එක වෙලාවකට කර්ම කුසලයන් පසු නැවත චේත සමාධිය අතර කරන්නේ. නැවත වෙනස් සිදුවීමක් කරා මුලදී යන මා දැනවත් ගේ. අතීත සිදුවීම් ඇතේ එකක් මොකක්ද වෙන්නේ? අතීත සිදුවීම් ඒවායි. සමහරව මගේ ළමා කාලේ සම්බන්ධයි. අධ්‍යාපනයේ ජනකාලයේ මාතෘකාවේදී විද්‍යාව මට විශාල වශයෙන් විභාග වලින් මානසික සමාධියට උදාහරණයක් වුණා. මේ භාවනා ප්‍රඥාවේදී එහෙම අවස්ථාවක සමාධිය පිළිදෙනවා. ප්‍රශ්නේ මේ මානසික අනුගමනය කරන ආනාපානය බලන ආකාරයේ දෝෂය. චංචලක සාමාන්‍ය හැටලයි. මේ ගොඩේදී කෙසේ? මේ ස්වභාවික කවුරුත් කැමතිද උත්තර දෙන්නේ ඒකට? ප්‍රශ්න බාර ගන්න කවුරු හරි කැමතිද විශ්ලේෂණයක් කරන්න. නඩුවට පැනලා කරමුකෝ. මම ඊට පස්සේ මගේ මගේ මේ මොකද්ද කියන්නේ? මගේ අදහස් ඉදිරිපත් කරන්න. ඒ ප්‍රශ්න දීපේ කරන නම් ඔය කරනවට කැමති නෑ. කොහොමද අවුරුදු 50ට වැඩි එකෙක් කරලා දෙන්නේ? ඉතින් ඒ නිසා මේ කවුරු හරි කවුද කැමති ප්‍රශ්නේ අරගෙන බාර අරගෙන විශ්ලේෂණ දාන පිටිපස්සෙන් ඉන්න අපේක්ෂකයෙක්. මොකද්ද මේ මොකද්ද තරංගේ මේ පිළිබඳව නැත්නම් ප්‍රශ්න ලියුව ඔයාද? සාමාන්‍ය සන්තෝෂ වෙනයි මම කවුරු හරි මේක ධර්ම සාකච්ඡාවක් බාටපත් කරන්න අදහස් මත එකතු කරපේක. ඉතින් පොදු උත්තරේ ඒකයි. නමුත් මේ උත්තරේ ප්‍රශ්න අහන කරන්න සිත් ගන්නාසුළු බාටපත් කරන්න ඔකට පැතිකඩවත් ටිකක් එකතු කරන්න බලමු කියූප එක සාධාරණීකරණය කරන්න. ඉස්කෝලේ යන කාලේ මේ මතක් වීම හොඳයි කියපු නිසා අපිට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. මේ වැදගත් නමුත් නරක වෙලාවක ආපු නිසා දැන් වාතයක් වෙලා. තවත් අදහසක් සන්තෝෂයි. ඒ කියන්නේ අපිට මේක ආවයි කියලා ආය මූල ධර්ම කරතර යන්න බැරි කමක් නැත්තේ. ඒ වාසිය අපි පාවිච්චි කරනවා. ඒක ටෙස්ට් කරන්න වාතයක් ඉන්න මේ නරක නපරක් වෙන්න බෑපාය. ඉතින් නිසා මේ හිතවිල්ල ඇවිල්ලා තියෙන්නේ. ඒකේ කියලා තියෙනවා මේ නොසිතූ විලසක ඇයිදෝ යලියාවේ. ඒ මට හොඳට පාඩම් තිබුණා මේ අවාසනාවට මුල් පද දෙක මතක නැහැ. මේ කාටද මතකද ඒක? ඈ? අකලට වශිනා මා වරුසාවක්සේ නොපුරුදිනක ආ පිය දසනක්සේ නසිතෝ ඉසතක ඇයිදෝ යලියාවි ඊගේ පස්සේ තියෙනවා රජෙකුට හිමිමා රජිනකි අද කිරුලයි සතුට අපේ උඹ ආවට උඹේ ආර්දනාව මට පිළිගන්න හිතක් නැහැ ආය කරදර කරලා වැඩක් නැහැ මම දැන් වෙන රජෙකුගේ රජිනක් සතුටයි කිරුලා අපේ. මට හොඳට තේරෙනවා බාපව වෙන්නේ මගේ පරණ යාළුකමට කියලා. මචං කරන්න දෙයක් නැහැ මචං දැන් මම පවුල් වෙලානේ. ඉතින් මචං මොකද කරන්නේ දැන් පවුල් වෙලානේ කියලා දැන් කියන මූල කර්මත්තන දෙක බැඳලා. ඉස්සර නම් ඉතින් මූල කර්මත්තන බැඳලා නැති වෙලාවේ කොයි කෙනාවත් ප්‍රශ්නයක් නැහැ. නිකන් ඉන්න මම අහලා ගිය ප්‍රශ්නයක් නැහැ. දැන් කියලා තියෙන්නේ ඉතින් මචං එහෙම බෑනේ පවුල් වෙලානේ දැන් ඉතින් ආව එක නම් හරි අකලට මසවා වන්දාවක්සේ නරක දිනක සුබ දසනක්සේ නැත්නම් මතකයට එනවයි කියන එක සුබ දසනක් බලන්න අපේ ආකල්ප වෙනස් වුණාට පස්සේ අපි ලෝකෙ දිහා බලන හැටියෙන් මේකට ද්වේෂ කඩ ගන්න තරම් මේ ඇත්තටම වටිනා අමුත්‍යක් අපට සත්‍ය වෙන්න පුළුවන් එතකොට මේ ආකල්පය සංකල්පය කාමච්ඡන්ද කාම සංකල්ප තියෙනවා මෙයා පිළිගන්නවා. දැන් නෙක්ඛම් සංකල්ප තියෙනවනේ මේ කරදරයක් වෙනවා. ඉතින් ඒක විස්තර කරාට පස්සේ පේනවා මේ ආකල්පේ නෙවෙයි එන හිතවිල්ල නෙවෙයි ප්‍රශ්නේ. අපි විතර දක්වන ආකල්පේ. ඒක අපි සාතර වෙනකොට අනේ විභාගේ පාස් කරන්න ඉන්න ලොකුම යාළුවා. එතෙට විසූ පෙරෑසු දේවල් මතකයට දෙනවා නේ හොඳයි. දැන් අකලටවත් මහා වරුසාවක්සේ. අපල දිනක ආසුක දසුණක්සේ. අයියාවේ මං එනකොට දැන් මම වෙන රජිනයක වෙන රජෙක් කියන රජිනක් මම. අපි දැන් සතුටේ ඉන්නේ. අපිට ඔයා ඕනේ නැහැ. ඒක දැන් ප්‍රශ්නයක් වෙන තරමට අර ඒක අදාහගත යුතු පැහැදිලිව මේ මනසට මේක දරා ගන්න පුළුවන්. ඉතින් එතකොට පේන්න පටන් අර ගන්නවා බුදුචානන්ස අපේ මනසට නැත්තම් ධර්මය අපේ මනසට සංඝයා අපේ මනසට වෙනසක් ඇති කරලා තියෙනවා අනිවාර්යයෙන්ම සාකල්පයම සරතෝ බද්දරෝ මේ මතකේ පවා දැන් අපිට තියෙන ඕන් නැති විලාය ඕනේ නැහැ මට කතා කරන්න වෙලාවක් මේ දැන් එළෙව්වට මම කතා කරන්න එන්නත් ඕනේ. මොකද කීසීස ගිකර ගෝලයක් වගේ දොරෙන් යාවත් බලාපොරොත්තු හිටපන්. වෙබ්බටයි කියන්නේ ගේට්ටු කඩාවේ. මේක තමයි බුදුසසුන් කියන්නේ තම වශී කර ගන්න මේ தත්ත. නැත්තම් මතකයේ හොඳයි කියලා එන ඕනේ වෙලාවක ඉන්න ඇරියොත් මේ කන කොටත් වෙනවා බොන කොටත් වෙනවා නිදා ගන්න කොටත් වෙනවා ඔක්කොම කරනකොට වෙනවා. ඒ කියන්නේ මේ පොඩි උදව්වක් කරන්න. බඩ යන්න මට වැඩ තියෙනවා. ඕනම සුබ දෙයකට ඕක කියන්න පුළුවන් නම් සුබ දෙය තමන්ගේ ගෝලියෙක්, දාසයෙක්. නිකන් සුබයි කියලා හෝ බලවත් කියලා හෝ මරණ යාලුකම් කියලා වල කඩාගෙන එන්න හදනවනම් මම දාසයි. ආනි ආකත වෙනස වෙනකොට අපි මේ වගේ තැනක සාකච්ඡා කරන්නේ නැතුව ඔබ දෙයි සාකච්ඡා කරන්න පුළුවන් අහවල් ප්‍රොෆෙෂන් එකක් ලෝකේ තියෙනවා කියලා දෝකල හිතන්නේ කොහෙවත් නැහැ. මොනම ප්‍රොෆෙෂන් එකකටවත් ඔය ප්‍රශ්න සාකච්ඡා කරන්න බෑ. ඒක නිසා මම පළවෙනි ජීප ප්‍රත්‍යාට හිතාන හිටියේ අපි සතියේ ඉන්නේ අපි දන්නවා ඒ තමයි ඒ ඒ රජුගන්ගේ මම රජින අපේ සතුට කිරුල. අපි ඉන්නේ සතියේ. අපි ඉන්නේ ආනපාන. එතකොට මෙයා නරක දනකා සුගත සුණංශය යකලට වැට මහ වරුසාවක්සේ ඕන්න කඩන වදිනවා. එතන පස්සේ අපි සීයලව ගන්නවා. මේ මූල කර්මස්ථානේ මේ සතියේ තියෙන්නේ හැබැයි සතියේ ඉන්නේ දැන් වෙන අරමුණක. මේක සතිය කැඩීමක් කියලා ගන්න එපා. මේක වැරදි වචනයක් පාවිච්චි කරලා තමයි සමාධිය කඩනවා කියලා. සමාධි කතාවක් එක අපේ ගැටීමක් නැහැ. දැන් සතිය දන්නවා වෙන අරමුණක ඉන්නේ කොච්චරක් අපේ සතිය බලවත්ද කියලා කියනවනම් යාට කතා කරලා කියත හැකි. ඔබට අපොයින්ට්මන්ට් එකක් දීලා තියෙනවා. ඒ වෙලාවට වරෙන් කලින් එන්නත් එපා පස්සේ එන්නත් එපා. තප්පඩ පැත්තකට. ඒ මොකටද? ආයෙත් මූල කර්මත්තාන්න යන්නේ. මූල කර්මත්තාන්න ගියා නම් මුලක් මූල කර්මස්ථාන අගක් මූල කර්මස්ථාන මැද මොන හිතවිල්ල තිබ්බත් හිත කෙලසිලා නැහැ. කෙලසිලා නෙවෙයි. දක්ෂකම දිනු කර කර දැන් අපි. වෙන සිද්ධිය මොකද වෙන්නේ කියලා දන්නවා. ඉස්සර මේ එන එක සුභ සිද්ධියද ගත්ත දැන් දන්නව නෑ ඕන නැති වෙලාවේ එනවනම් ඕන එකක් ඕනේ නෑ. අපිට කුෂ්කර්ම තු ගන්නවා මිරිස් පාත්ති වෙන බටු පැලයක් තනකොළ. ගලවන්න ඕනේ ඒක මිරිස් පාත්ති. මිරිස් පාත්ති රැවෙන බටු ගහ තන තනකොළයක් ඒක මේ තර මේ උදුර දාන්නවා. ඉතින් බඩපලගේ තාපේ දෙකම එකම පවුලේ. මිරිස් ගහයි බඩු ගහයි දෙකම එකම පවුලේ. ඉතින් දෙකම එළවලුනේ අයියා පා මට පොඩක් ඉඳ දීපන්කො මිරිස් පාත් තියෙන ඉබත් ගොයියෙක් නේ. නෑ නෑ මේක මිරිස්. බඩපලේ ගලවනවා. එතකොට සදාචාරවාදියා එහෙම නැත්නම් වෙන කිසිම ගෑමේ එකම හම්මණෙක් නේ. අර නිකම් පළවෙන්න ආපු බටුපැලේට කරපු අපරාධේ නෑ නෑ අපි මිනිස්සවන කට්ටියනේ බටු ඕනේ නෑ ආන්නේ වගේ මේක සුද්ධ කරන්න පුළුවන් හැකියාව ඒක තමයි බුදුරජාණන් කියන්නේ මේක ශික්ෂාවෙන් යන එකක් මේක රාජස්ථාන ශක්තියක් වෙනවා අපිට චිත්ත ශක්තියක් වෙනවා ඒක හොඳයි තමයි ඒ වුණාට කීවා නාහනවා නම් අනවශ්‍ය වෙලාව නම් ආවේ නරක දිනක අසුබදසුණක්සේ. ඇයිදෝ ඇයි ආවේ කිව්වත් එකයි, ඇයිදෝ යලි නාවේ කිව්වත් එකයි. ඒ සින්දුමන් දෙසටම දාලා බැලුවා. ඇයිදෝ යලි ආවේ. ජීවනසේ ඉන්න ඉන්න තමයි ඇයිදෝ යලි නාවේ කිව්වත් අර මානසික ෆීලිං එකක් තියෙන නිසා ඉන්න තමයි ඉන්නේ ආවේ නැහැ. තනියම ගෙදිලා ෆ්‍රස්ට්‍රේට් කරනවා. නැත්නම් ආවත් මට කියන්න වෙන්නේ sorry උදව්වක් කරන්න මුංචි උදව්වක් කර්ම කළයක්. ඒකට ආවත් එකයි නාවත් එකයි ඒ ඉතිවිල්ල ලොඳ වෙලා බොඳ වෙලා බංග වෙලා වඳ වෙලා තියෙනවා. ඉතින් මේ වැනි දෙයක් වෙනුවෙන් පශ්චාත්තාප වෙනුවෙන් යන පුත්‍ත්‍ජනයයි කියන්නේ. මේක දැකලා මෙච්චර ලස්සන දෙයක් මයි ළඟ දැන් තියෙනවා මට ඕනේ දෙයක් මං ගන්නව නැති දෙන්නේ කලින්. මොකද ගොඩක් දේවල් එනවනේ. අන්නේ වරණ හැකියාව තීරීමේ හැකියාව තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. අයෝනිසෝ මනසිකාරය කියන්නේ එන දෙයට එන්න අරිනවා. සැප සාධනයේට. හොඳ කරයි නරක කරයි දන්නේ මට සැප දෙනවා නම් මොකක් වුණත් කමක් නැහැ දැන් කියලා බෑ. සැප නෙවෙයි මම බලන්නේ මගේ හිත මට හිත සුව මගේ සුභසිද්ධිය සලකනවා විතරයි ඉන්න දෙන්නේ. සැප වුණත් දුක වුණත් ඒ ඒ දොරටුපාලයා ඇතුළට එන එකනාව පාලනය කරන එකන සතියේ. මට කල්ලාතු උපදෙස් දීලා තියෙන්නේ රජුරන්ට හිත සෝදෙන කෙනෙකුට එහෙම දීපෙ නැති කෙනෙකුට අවේලා වෙනවනම් ඕන කෙනෙක් කෙලොල්ලා. ආන් මේ தත්ත්වේ නැති එකනා නාශනවක් දාගත්ත මීහරකෙක් වාගේ. මේ සත්‍ය ආපුගෙන ඕන දෙයක් එන්න පුළුවන් සත් මතකේ ඉන්න පුළුවන් වේදනාව එන්න පුළුවන් සද්ද එන්න පුළුවන් කොයි දෙයාවත් යා කියනවා නිසිතන්ට බඩුවකොත් බඩුදන්න බඩුවකට නිසිතනකොත් එතකොට වෙලාවක් තියෙන වෙලාවට වරෙන් එතකොට උඹට මං සලකනවා. එහෙම නැහනේ. නිකාං අතපල්ලේ වැටෙනවා. අන්නේ ශක්තිය තමයි ළඟට එන්නේ. ඒකට යෝනිසමස්කාරය පාඩපත් උනට පස්සේ තමන් විශාල ප්‍රභවයන් අතර අමුද්‍රව්‍ය රාශියක් අතර තමන්ට ඕන දේ අර ගන්නවා අනිත් දේ අයින් කරලා. ඒවට තීන්දුව කරන්න දෙන්නේ අපිට න්‍යායපත්‍ර හදන්න. එන්නේ පරිවර්තනයේ අවස්ථාව හැබැයි ඒ වුණත් පරිවර්තනයේ වෙලා හරි වුණත් ඒක දන්නේ නැත්තම් මේකේ ආනිසංස අඩුයි. මේකේ එළඹ වාසය කරන ගතිය අඩුයි. එතන විචක්ෂණ බුද්ධිය තියෙන කෙනාට අතිරේක ලාභයක් තියෙනවා අඩේ. දැන් වැඩේ වෙනකොට මට යම් ප්‍රමාණයක මේක පාලන හැකියාවක් තියෙනවා. ෆිල්ටර් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඇත්තටම ඔය ප්‍රවෘත්ති ආයතනයක් නඩත්තු කරනවා නම් ඒ මිනිස්සුන්ට තියෙන හැකියාව තමයි තමන් ළඟ තියෙන හැම තොරතුරෙම තමන්ට ඕනේ අදහස ඔප්පු කරන තොරතුරු විතරක් ඉදිරිපත් කළා අනිත් ඒවා ෆිල්ටර් කරනවා. කොමියුනිස්ට් වාදී තොරතුරු මැදිස්ත්‍රාන ලෝකේ වන්නන්ත ඕන තරම් සිදුවේ. ඒකේ කොමියුනිස්ට් එකට සපෝට් කරන තොරතුරු විතරක් ඉදිරිපත් කරනවා. අධිරාජ්‍යයට අධිරාජ්‍යවාදයට හානි කරන තොරතුරු විතරක් ඉදිරිපත් කරලා අනිත් තොරතුරු අයින් කරනවා. ඒ තොරතුරු ටිකම අරගෙන අධිරාජ්‍යවාදී එකකින් නම් කරන්නේ අධිරාජ්‍යවාදීට සපෝට් කරන තොරතුරු ඉදිරිපත් කරනවා. කොමියුනිස්ට් වාදයේම මකලා දානවා. කොමියුනිස්ට් වාදයට හානි කරනවා ඉදිරිපත් කරනවා. ඉතින් මේ නිවුස් දෙක කියන්නේ එකම තොරතුරයි. අහන මනුස්සය දෙකම ඇහුවොත් පේනවා මුන් අම්මුම අමු මැට්ටි. කවදාකවත් අපි දෙකම අහන්නේ අපි අහන්නේ අපි රුචික විතරයි. ඉතින් කියනවා මේ බලන්නකො මේ බොරුද කියන්නේ කියලා මේ අරක මෙහෙම වෙලා තියෙනවා. වෙලා තියෙනවා. ෆිල්ටර් වෙන සිස්ටම් එකේ හැටියට සම්පූර්ණ අවසාන ඵලය වෙනස්. ඉතින් ඒ තොරතුරු මැදස්ථානයක තමයි සංස්කාර වලින් අපට කරලා දෙන්නේ. ඕකේ මොන දේ වුණත් අපි අපිට මල්ල තර කරන ඕනේ කුණු කන්දලයක් ගන්නවා. ඉතින් බුදුහාරගෙන ඔබ සත්‍යයෙන් ගත්තා, රුචියෙන් ගත්තා, කනුසයෙන් ගත්තා, තර්කයෙන් ගත්තා, දෘෂ්ටියෙන් ගත්තා. ඔබ ගත්ත දේ තුළ සත්‍ය නොති වෙන්න ඉඩ තියෙනවා. ඔබ ගන්න නැතුව හලන දේ තුළ සත්‍ය තියෙන්න ඉඩ තියෙන නිසා කරුණා කරලා choicelessly මේක දිහා පොඩ්ඩක් බලපන්. අර පරණ පුරුදු මැටි තාලෙටම මේ බ්ලින්කර්ස් දාන්න නැතුව බලන්න. පුදුමාකාර මනුස්සත්වයක් දියුණු වෙනවනේ. අපිට මේ සාකච්ඡාවේදී අපිට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරපු කෙනාගේ தত্ত্বය අපිට බෙදා ගන්න පුළුවන් දැන් සාකච්ඡා මාර්ගේ අපිට ඉතන තියෙනවානේ ඒ එකනාගේ අත්දැකීම අපි අරගෙන මේක විග්‍රහ කරන්න කරන්න කරන්න බුදුචානන් වහන්සේ මේ කොහොමද දකින්නද බුදුචානන් කියන මේ කොහොම විස්තර කරයිද මේ අපි අවුරුදු 2600කට පස්සෙත් මේ යම් ප්‍රමාණයකට මේකෙන් ධර්මය මත කර ගන්නවනම් මම හිතනවා අපි බුදුන් දකිනවා අපි බුදුන් ධර්මයේ දකින්න යම් ප්‍රමාණයකට ඒ නිසා මේ දිගට දිගට අපිට මේ වගේ එකට එකට භාවනා කරන්න පුළුවන් නම් මට පුළුවන් වෙයි ඉස්සරහට කෙනෙක්ගේ ප්‍රශ්නයක් අහලා තව කෙනෙක් උත්තර දෙන දිහා බලලා ඔය බීජ පිපිසි කරත් බැවි ඉන්න. නැත්නම් චුයින් කප්පෙත් කපාපා ඉන්න පුළුවන්. ඉතින් ඒකයි මම ওই කවුරුත් කතා කරන එක නට අනුමත කරන්නේ. එයා හරි කියන එක නෙවෙයි. අපිට පිටින් එන්නේ නැහැ උපදේශකවරු භාවනා කරන අයතුරුම භාවනා කරන අයට ප්‍රශ්න විසඳෙන්න ඕනේ. ඒ තමන්ගේ ප්‍රශ්නේ ඇති වෙන හිතෙම උත්තරය ලබා ගන්න ඕනේ. එතකොට අපි ස්වාධීනයි. ඒක තමයි ධර්ම සාකච්ඡා කියන්නේ. ඒක දෙපැත්තට ගලන සංනිවේදනයක්. ඉතින් නැත්තම් මට තේරෙන්නේ නැහැ ධර්ම දේශනාවේ ධර්ම සාකච්ඡාවේ වෙනසක් මම්මනේ කතා කරන්නේ. මොනියුම සත්‍ය පිළිගන්නේ අර අරමුණක් ආවා කියලා සතිය වෙනස් වෙන්නේ නැහැ කියන්නේ කොහොමද ඒක තේරුම් ගන්න ඒක අපි දැන් ඇවිල්ලා තියෙන අතීතේ බව දන්නවා අවුරුදු 50කට කලින් කම් බව දන්නවා මේ ඔක්කොම කවුද අපිට කියන්නේ ඒ සතියම තමයි හැබැයි අපිට ඕන මිනිහනේ මේ මේ කතා කරන්නේ අපිට ඕන වෙලා තියෙන ආනපනෙත් එක තොරතුරු ගන්න මේ වෙන කෙනෙක් දැන් ඔයාගෙන් අහන්න තු උත්තර දෙන්න හදනකොට මට ඒත් හිතුණා ඇයි මේ කතා කරන්නේ පැහෙන්න හදනවා. හොඳ වැඩක් තමයි කරන්නේ ගහන්න හොඳ නැහැ. මම මේක වල තරහ වෙන්නේ නැහැ වගේ. තරහ වුණා කියලා වැඩ ගහගන්න. නෑ ඔය තරහ වුණා කියලා ගහගන්න නෑ වැඩ. මට මොකා තරහ වුණත් ගහගන්න නෑ. නෑ තරහ වුණොත් ඉන් කුටි කන්න තමයි. ඔය නිකන් බැලුම් ගහලා කුටි කන්න එක තමයි කුටි කන්න හදන්නේ. ඒක නිසා අපිට මූල කර්මස්ථානට යනවයි කියලා කියන්නේ අපිට ආයෙ මුලට ගිහිල්ලා වෙරිෆයි කරන්න පුළුවන්. ඇත්තටම මූල කර්මස්ථානට යා යුතු නෑ. මෙතනින් අපි සද්දකට ගියයි කියන්නේ. ඒක නිසා මූල කර්මස්ථානේ දැන් හිතවිල්ලකට ගියා. ඒකදී මම දැනගත්තා eccentric off the track කියලා. ඊට පස්සේ ඒකෙන් සද්දකට ගියා. ඒත් යන්නේ off the track. ඒත් දන්නවා. ඊට පස්සේ වේදනාවට යනවා. කොයි එකට ගියත් ප්‍රශ්නයක් නෑ. දන්නවා. ඒක තමයි මේ අකින්චඤ්ඤායතන නේව සංඥානා සංඥායතනට යනවා කියලා කියන්නේ. අකින්චඤ්ඤායතන කියන්නේ කිසිත් නැති තැනක් කියලා ඔය සමතේ කියන්නේ අකින්චන. අකින්චනං අනන්තං. මේ කිසිවක් නැති බව අනන්තයි. ඊට පස්සේ සංඥා එනවා සංඥා එනද කෝකාවකම කොහකට? අපි දන්නවනේ අකින්චඤ්ඤායතන යටින් තියෙනවා නම් ඒක උඩ මොන සංඥාවක් තිබ්බම ඒකට අර gadu ගැනෙන ගතිය මේක නැත්තම් වරී කරන ගතිය විතරයි නැති වෙන්නේ. කෙලෙස් නැති වෙලා නැහැ. මේකට හොඳ නිදර්ශනයක් මට මතක් වුණා පහුගිය දවස්වල ඒත් අපේ කෘෂිකර්මයට සම්බන්ධ එකක්. අපි සාමාන්‍ය හේනක හරි සාමාන්‍ය පළභෝග කරන තැනක වපුරනවයි කියන්නේ පොළොව සකස් කළ වපුරනකොට භෝග පැලයි තනකොළයි දෙක එක ගාහන්න මතුවෙනවා. මතුවෙච්චාම ගොවියට තියෙනවා ගොවියට දැන් මම ගොවිට කල්ලා ඉවරයි වපුරලා ඉවරයි කියලා බුදියන්න හම්බ වෙන්නේ. එයාට අතුරියත් ගෑමක් කියලා එකක් කරන්න වෙනවා. තනකොළ ගලවන්න වෙනවා. භෝගපැලේට ඉඩ දෙන්න. මේ ක්‍රම දෙකකට කරනවා. එකක් තමයි නරක ප්‍රතිඵල නොදෙන තනකොලකස් කරනවා. දෙක යායට භෝගපැලේ නැත්නම් ගොඩක් භෝගපැල තියෙන තැන ගැන යායට අනිත් හිස්තම් පුරවනවා. අපි මේ සිංහලෙන් නෙල්ලනවා කියන. නෙලීම කරනවා. මේ නෙලීම කරපුවාම අවුවටත් ජලයටත් පොළොවේ සිට ඕජාවටත් රණ්ඩු කරන්න දැන් දෙකොල්ලක් නෑ භෝගේ විතරයි. ඒ නිසා භෝගේ ලස්සනට වැඩේ. නමුත් ටික දවසකින් අලුතෙන් ආයෙත් ටිකක් පැල වෙලා ඉන්න පටන් ගන්නවා. ඒ නිසා දවස් සුමානේ දෙක යනකොට දෙවෙනි සැරේටත් තනකොළ ටිකක් තියෙනවා. අච්චරම බලවස්සකමක් දෙන්නේ නෑ දෙවෙනි සැරේටත් මතු වෙනවා. ගොවියම නැතුණත් ගෙවිලියට හෝ ගොවිය කියනවා දරුවන්ට හරි ගිහිල්ලා පොඩක් බලලා ගහවටේට තියෙන දැන් භෝග පැලිය අතුරන්න පුළුවන්. ගහවටේ තනකොළ දෙවෙනි සැරේටත් නිරන්නේ කියනවා. දෙනුවට පස්සේ දැන් භෝගේ සාමාන්‍ය පොළොව වහලා ගන්නවා. හැබැයි තාම අලුතෙන් තනකොළ පැලවෙනවා නැත්නම් ගිය පාරේ ඉතුරු වෙච්ච පැල ඉතුරු වෙනවා. ඊට පස්සේ තුන්වෙනි සැරේට වේද වෙලා තියෙනවා නැත්නම් දක්ෂකෝවියෙක් නම් තුන්වෙනි සැරේටත් පැල නෙලනවා. තනකොළ කරා ඊට පස්සේ තනකොළ තිබුණාට ප්‍රශ්නේ නැහැ. මොකද භෝග පැලේ දැන් වහගන්න තියෙන්නේ. ඊට පස්සේ සියලු තනකොළ ගලවන්න උත්සාහ කරන එක තමයි මූලධර්මවාදී කියන්නේ. ඊට පස්සේ භෝගෙට කියනවා උඹ උඹට ඕනේ නැත්නම් තනකොලේ වහගෙන බැලියක්. භෝගෙට දෙනවා අභියෝගයක්. ඊට පස්සේ ගොවියා අත දාලා තනකොළ ගලවන්න යන්නේ භෝගෙටම දෙනවා. එතකොට මේ ගොවියා දන්නවා ඒ අතරමැද තනකොළ තිබුණා නමුත් භෝගේ විසින් පොළොව වහගෙන ඉවරයි. යම් තනකොළ ටිකක් තිබුණාට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ අපිට කෙලෙස් සියල්ලමයි කරන්න ඕනේ රහත් වෙන්න. අපිට කියන්න පුළුවන් සද්ධර්මයේ ජයගත්තට පස්සේ සද්ධර්මයේ විසින් ඊට ටික තල්ලව බලය යදමාවේ. අපි එම නෙවෙයි හිතන්නේ සියලුම කෙලෙස් අයින් කරන්න ඕනේ කියලා කවදාකවත් හිතන්න බැරි දෙයක් නෙමෙයි. අපේක්ෂා කරන සර්වඥාන්සේ සඳහන් කරන මේ ලෝකයේ ඇතුලේ කවදාකවත් කෙලෙස් යල්ල නැති කරන්න බෑ. හැබැයි කෙලෙස් යල්ල නැති කළ හැකි නිසා ශක්තිය ගන්න පුළුවන් හිතට. අදිෂ්ඨාන ගන්න පුළුවන්. යා හොඳටම දන්නවා භෝගයට බාර දෙනවා කෙලෙස් ටික නෙඹ තනකොළ යට කරගන්න. ඉතින් ඒක අපි මේ සාකච්ඡා කරනකොට අපි අහන්නේ සියලුම කෙලෙස් නැති කරන අදිෂ්ඨානයක් සීලම කෙලෙස් නැති කරන භූමියක් ඉල්ලනවා. ඒක මේ ලෝකෙට අයිති නැහැ. මේ ලෝකේ ජය ගන්න දැනගන්න පුළුවන් සත්‍ය ජය ගන්න අසත් ධර්මයේ යටපත් වෙන තැනකට යනකම් තල්ලු කරන්න ඕන. තල්ලු කරලා කියන තුට්ටිය පුළුවන් නම් කාවන් බැලන් කාවන් කියලා සත් ධර්මයටම බාර දෙනවා. එයා ඉතින් දිගටම අද අසත් ධර්මත් එක්ක රණ්ඩු කර කර යනවා මම්මගේ වැඩක් කරගන්න. භෝගෙට බාර දෙනවා. ඉතුරු ඉති තනකොළ ටික වාහලාගෙන බලයන්. මේ තනකොළ ටිකක් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේක ප්‍රායෝගික දෙයක් මේ කතා කරන්නේ. භාවනා කරන්නේ ඒක නෑ හිතන නෑ නෑ සියලුම තනකොළ අයින් වෙන්න ඕනේ. භෝගපල විතරක්ම තියෙන්න ඕනේ කියලා ඒක කවදාකවත් ශේෂ්ත්‍රී වෙන්නේ නෑ. හයිඩ්‍රෝ කල්චර් වල කරන්න පුළුවන්. ග්‍රීන් හවුස් එක කරන්න පුළුවන්. ග්‍රීන් හවුස් එක අපි සාමාන්‍ය මොනම තනකොළකට දෙන්න දෙන්නේ නෑ. හයිඩ්‍රෝ කල්චර් කරනකොට දෙන්නේ නෑ. ඒව කරතනම සාමාන්‍ය ගොවිපලේ තනකොළ ටිකක් ඉතුරු වෙනවා. අන්න ඒ වගේ එහෙන් මේෙන් ඇවිල්ලා කොනහන්න ඕනේ හිතට. එතකොට තමයි තේරෙන්නේ සතිය කියන්නේ මොකක්ද කියලා. කෙනෙහිල්ලක් නැත්නම් සතිය තනිකර යායට සතියම තියෙනකොට සතියේ කිසිම මේ කටගැස්මක් නැහැ. කිසිම ලස්සනක් නැහැ. තටිය සතිය කෙලෙහෙන්න ඕනේ. කෙනෙහෙන්න ඕනේ. කෙනෙහෙන්න කෙනෙහෙන්න තමයි දැනගන්න ඕනේ මේ සතිය කියන එක නඩත්තු කළ යුත්තක්. ඒ ශීර්ෂයක් අදාකත් යන්න බෑ. එයත් කරනවා මාත් ඉඳලා හිට පොඩි සපෝට් එකක් දෙනවා. අන්න ඒ විදිහට කරනකොට තමයි තේරෙනවා මේ බුදුහාමුදුරුව අපිට පෙන්ලා දීලා තියෙනක මිනිස්සුන්ට පමනක් කළ හැකි ඒක බුද්ධිය සින්න වෙන එකක් නෙවෙයි වරින් වර පොඩි නඩත්තුවක් කරන්න ඕනේ නඩත්තුවක් කරනකොට පස්සේ තත්ත්වේ පාන්නේ යටතේ තියෙනවා දැන් අපි අර ඊගාට ඊයේ රාත්‍රියේ අධිවේශනයේ උගවන්සේ ප්‍රකාශ කළ ආස්වාද ප්‍රසවාසයේ සිද්ධාර්ථී ඒක උස්මයාගෙන ඒ පවතින්නේ දෙකේදී තියෙන ස්වરૂපතාව දකින්න. මෙතෙක් නම් ආශ්‍රත් ප්‍රස්තාරයේ මාතුනේ එක දිගට ඒක උස්රාගන්නවා කියන්නේ ප්‍රස්තාර ප්‍රස්තාරය. නමුත් අදෝතේ මේ දෙකේදී තියෙන ස්වરૂපතාව දකින්න. මානසික ප්‍රශ්නේ අසාධාරණ ධර්ම තුලින් සිතේ සහ රූප සම්බන්ධයෙන් පැලිකඩයක් ගන්නවා. වා දෙක වායේ සිටින ශරීරයෙන් තදදකේ සහ බරගත්තේ පරිග්‍රහ කරන්නේ අපිට කියන්න බැරි ආපෝදාතුවේ කියන කලින් දැනසිලි දෙක. ශරීරයේ ඒ අවස්ථාවේදී බලවා ගැනීම විවිධ සත්‍ය ඇසෙන්නේ කාර්ය සත්‍ය විඥානයේ එකතින් මේ සත්‍ය ඇසෙන ඒ විඥාන සතරනාම කරගත්තා සංඥා කරගත්තා ආදී සිතින් කරන ඉඳලා. මෙහි කියන සිතින් සීකේන මරක් තේරෙනවා. ගැයි අනුනානේ නෑ. උපවාසයේ මාර්ගකම් අනුකම්පාවයි. මේ කෙලෙස් ලබාගෙන පාදනමස්කාරවලට ඉලක්කය. වාසය තුනක් මේක තියෙන අවස්ථානෝචිත බව තමයි මේකේ දක්ෂකම අදක්ෂකම තෝරන්නේ. මම මේව නිදර්ශනයක් දෙන්නම්. අපිට පළතුරක් වවනවා. ඒ පළතුර වවනකොට පළතුර වැවෙන සීසන් එකක් තියෙනවා. අඹ වැවෙන්නේ මේ කාලේ. මොකද අපි හිතමු එළිය පාළිය වවන්නේ කියලා ග්‍රීන් හවුස් එකක් ඇතුලේ නෙවෙයි. එතකොට ඒ අඹ වල ඩිමාන්ඩ් එක වෙළඳ පොලේ තියෙනවා. ඉතින් ගොවියා අඹ කඩන්නේ නැත්නම් ඒක අසොන් නෙලන්නේ අර ගොවිපලේ වැවෙන වෙලාවත් ඕනේ මාකට් එකේ වෙළඳ මේ මේකක් තියන්නත් ඕනේ මොකද අඹ කඩලා පැක් කරලා තියන්න බෑනේ ඉතින් මේ නිසා ගොවියට සිද්ධ වෙනවා සමහරලාට වෙළඳ පොලේ තද ඉල්ලීම තියෙනවා නම් අඹ කඩලා දුම් ගහලා ඉදවලා හරි වෙළඳ පොලට දාන්න ඒ නිසා දුම් ගැහිම මේ දෙක අතර මැද තියෙන පුංචි ඉඩක් අපට නමුත් අපි හිතමු මේ ගොවියා ඕනකට වැඩිය gediye කිරිවදින්න ඉස්සරලා දුංගහලා ඉදවපුවාම පොත්ත රතු පාට වලට ඇතුලේ ඇඹුලනේ. හොඳට gediye කිරිවදිනකන් ඉඳලා ගහේ මිදෙන්න ඉස්සලා දුම් ගැහුවට දුම් ගහපුවාම ඒක කිරිවැදිලා ඉදිච්ච එකක් නිසා දුම් ගැහුවත් අර අමුයෙන් කරලා දුම් ගැහුවට වැඩිය දුම් ගහන එකෙන් ගොවියට තත්ත්වේ පාලනය කර ගන්න පුළුවන් අවශ්‍ය වෙළඳපොළට අවශ්‍ය ප්‍රමාණයට කියලා බඩු නිකුත් කරන්න පුළුවන්. ඒ නිසා දුම් ගැහිල්ල කරනකොට අඹ ගෙඩිය යම් ප්‍රමාණයකට මෝරලා තියෙන්නේ නැතුව දුම් ගැහුවොත් ඒක පාරිභෝගිකව නොමගරිනවා පාරිභෝගික කැඩෙනවා හිතරක් කරගන්නවා අමගදී අදාළ ප්‍රමාණයට කිරිවැදල තියෙදි නම් දුම් ගැබුවයි කියලා ගහේ දුනට ටිකක් අප්සෙට් කියාට අමුව වලට දුම් ගැහුවා වගේ නෙමෙයි ඒක නිසා අපි මේ ආනපන දිහා බලනකොට ඒ ආනපනේ දකින්නත් ඉස්සෙල්ලා නැත්නම් ආනපනද අහුලක් නැතිලයි මේකේ එකක් ඇතුලේ ලක්ෂයක් තියෙනවා කියලා බලන්න පටන් අරගත්තොත් අන්නර අමුව වගේ දියට දුම් ගහන්න හදනවා වගේ මූල ධර්මයේ ඉස්සර වෙලා ප්‍රත්‍යක්ෂේ සම්පූර්ණ අවුල් වෙලා මේ යෝගාවචරය තන්නේ කර ඉච්ඡා බංගත්තටපත් වෙනවා බිම වැටිච්ච වීදුරු භාණ්ඩයක් වගේ. ඒක හොඳට සතිය හොඳට ආනාපානෙත් එක දිගට යන වෙලාවක එයාට එක පාට මතක් වෙනවා මෙතන මේ gediyak කියලා තිබ්බට මේක ඇතුලේ වැට රාජකාරී ගොඩක් ක්‍රියාවලියක්. එහෙම එකක් අහලා හුරුයි. මේක මට පුළුවන් එහෙම කියලා බලන්න හදලා හරියටම භාවනා මේ මට මෝරලා තියෙන වෙලාවේ ඒ මූල ධර්මය ආවොත් දෙන්න හරියට ලස්සනට සම්බන්ධ වෙලා එයාගේ අත්දැකීම විනිවිදින්න පුළුවන්. ඒ නිසා මූල ධර්මයකට යොදන්න ඕන වෙලාවක් තියෙනවා. ඒ නිසා මූල ධර්ම පිළිබඳව අතවාසියක් ඇතුව යෝගාවචර වැඩ කරන්නේ නැත්නම් හැම තැනටම මූල ධර්ම යොදවලා කරන්න යන්න ගියොත් අමුඹ කෑවා වගේ වෙනවා. ඒක නිසා දුම් ගැහිල්ල යෝගා ගෝවිය පාවිච්චි කරනවා. වෙනකොල්ල ඉල්ලීම සහ ගොවිපලේ සැපයීම අතර දෙක පාලනය කරා. නමුත් ඒ ගොවිපලෙන් අමුඹ කඩලා ගිටිය මොකිරි වදින්න ඉස්සලා කඩලා දුම් ගහලා ඉදවලා වෙනද පොට දැම්මට විශාල පාරිභෝජික පාරිභෝගික ප්‍රමාණයක් චිත්ත පරවස බවටපත් වෙනවා හිතනරක් කර ගන්නවා වෙනද පොළ වැරදි ප්‍රචාරයක් ඇති කර ගන්නවා ඒ වගේ යම් ප්‍රමාණයකට භවනා නැගලා ආවට පස්සේ එතනදී මූලධර්ම දැමීම දක්ෂයාගේ වැඩක් එවනතෝ ඒක නැගලා ඉන්නත් ඉස්සෙල්ලා මේ මූලධර්ම ඉදිරිපත් කරන්න හදනවයි කියන එක ඒක ඉතින් සාමාන්‍ය කියන්නේ අමුමම කරනවා කියන. කිටි මොරන්නේ ඉස්සෙල්ලා දුක් ගන්නවා කිටි මොරන්නේ ඉස්සෙල්ලා කඩාන කරනවා. ඉතින් ඒක සාමාන්‍ය සිද්ධ වෙන්නේ මේ උගතයි කියන මනුස්සයාට. අනික මනුස්සයාට ඒක ප්‍රශ්නයක් නෑ මම මොනවා කිව්වද මතකත් නෑ. ගහලා නැහැ. ජාම්තුරු මොනවද කියනවා මට ඔක වැඩක් නෑ මම ඔය භාවනා කරනවා කියලා ඒ මනුස්සයා භාවනා කරනවා. මේ උකත් කියලා මේ අංග අපමණසයට අර දන්න දැනුම යොදවනකම් උන. ඒ භාවනා මෝරලා නෑ. අර කෝකෝව බලනවා කොයි වෙලාවෙත්. ඉතින් ඒක නිසා මෝඩ වඩුව අවුදත් එක පොරබදනවා. දක්ෂ වඩුව අවශ්‍ය වෙලාවට ඒදී යොදවනවා. ඒ නිසා මේ අඩ දැනුම අර්ධ දැනුම තන්නේ කර වස. අර්ධ දැනුම තන්නේ කර වස. ඒක නිසා ඒ දැනුම පාවිච්චි කරන්න මේ අත්දැකීම ඉස්සර වෙන වෙලාවෙදී දැනුමේ සපෝට් එකක් දුන්නට කමන්නේ. අත්දැකීම ඉතින් ඉස්සෙල්ලා දැනුම දාන්න ගිය ගමන් ඒ දැනුම හැම වෙලාවෙම මේක අඹුල් කරලා ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියනවා ලෙඩෙක් විදික් හම්බ වෙච්ච වෙලාවේ ලෙඩා බෙහෙත් දෙන්නේ වේලාව මාත්‍රාව කැමට පෙර කැමට පසු කියලා. ඒ උපදේශ පරිපදින් නැතුව මට ගමනක් යන්න තියෙනවා කියලා ඔක්කොම බෙහෙත් පඩි තුනම එක දවසේ බිව්වොත් එතන විදාට ඔය ඔය විවිකර කරද හැකි මට ওই වෙලාවට කරන්න බෑ කියලා මාත්‍රා වරදලා ගත්තොත් නැත්නම් කෑමට පසු කින එකට නිින්දට පසු ගන්න ඕන කියලා හිතාගත්තොත් අවුරු හිතා ගන්න මේ කෑමට පසු කියලා නෙමෙයි මේක නිින්දට පස්සේ ගන්න තියෙන කියලා හිතාගත්තොත් මොකද වෙන්නේ උපදේශවලට බුදුසර කිසි වැරද්දක් නැහැ නමුත් මනුෂ්‍ය පාවිච්චි කරන වැඩේ වැරදි නිසා ඒ වගේම මේ බේත රසායනිකයක් නම් සින්දුරමක් නම් මැරෙනවා මේ සාමාන්‍ය කොත්තමගේ අතම්බල බිවට ඕක ඉච්චර ඔය මේකක් වෙන්නේ හරිම මේ මේ පොටෙන්ෂල් හයි පොටෙන්ට් මෙඩිසින් එකක් නම් දැන් තියෙන සිස්ටම් එකක් මෙඩිකල් මෙඩිසින් වල අස්සම් කරන්න උපස්ථායකයා මේකට වග කියනවා කියලා. මේ බේත දෙන්නේ උපස්ථායකයා වග වෙන්න ඕනේ මේ වෙලාවට මේ මාත්‍රාවට දෙනවයි කියලා. නැත්තම් බෙහෙත දෙන්නේ නැහැ. එහෙම නැත්තම් වෙන්නේ මොකද වෛද්‍ය ශාස්ත්‍රය නම නරක කරනවා, දොස්තරගේ නම නරක කරනවා, බෙහෙත නම නරක කරනවා. මොකද බෙහෙත පාවිච්චි කරන දේ උපදේශ ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ වගේම අද ජපානයේ දන්න කාරණාවක් තමයි ඒගොල්ලෝ හදන උපකරණ වල හෑන්ඩ් බුක් එක 99%ක්ම කියවන්නේ ගිගම ප්ලග් කරනවා. හෑන්ඩ් බුක් එක කියවන්නේ නැතුව ප්ලග් කරනවා. ඕන් ඊට පස්සේ කියනවා තරස් ගාව, චොරස් ගාව, පිච්චුනා, අනයි මනං කියලා. ඉතින් එක එකක් මේක කියවන්නේ. ඒ කියවට ඒක ඒ මාත්‍රාව දන්නේ වෙලාව දන්නේ ඉතින් කඩුව කිල්ල වගේ මේ ඒ පනසයාට තොරතුරු වැඩි වෙන්න වැඩි වෙන්න අපහසුටපත් වෙනවා. දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න අපහසුටපත් වෙනවා. ගුරුවරු වැඩි වෙන්න වැඩි වෙන්න අපහසුටපත් වෙනවා. මොකද පාවිච්චි කරන්න දන්නේ ඒක සාමාන්‍ය ශාසනය පිළිනකොට ඇති. සාසනේ පිරියෙන්න පිරියෙන්න මූල ධර්ම ගැන අරකයි මේකයි මේකයි මේකයි බලනවා මිසක් ප්‍රයෝජනෙ සලකලා කරන්නේ ප්‍රායෝගිකත්වයේ අඩුවේ මූල ධර්ම වැඩි වෙනවා එතන අන්තිමට පොත් කියවනවා කියවනවා කියවන විතරයි කිසිම ප්‍රායෝගික ධර්මයක් නැහැ ඒ නිසා මේ appropriate technology කියලා අවශ්‍ය වෙලාවට ඒ නැතන් වෙලාව කලාව මාත්‍රාව කියන එක ගැන බය කරන්න ඕන නිසා ජීවකයා ඔතේ කියලා තියෙනවා හැම බේතක්ම විසක්. හැම විසක්ම බේතක්. ප්‍රශ්නේ තියෙන්නේ මාත්‍රාවේ කියලා. අපිට දෙබේත් කියලා දෙන හැම එකක්ම විසක්. හරියට මාත්‍රාව දීපුවහම එකකින් එකට ප්‍රතිශක්තිය හදනවා ප්‍රතිජීවක හදනවා වැඩි කර ගන්නවා. බේත නෙමෙයි තියෙන්නේ. බේත තියෙන්නේ ඇඟට පොඩි මෙසේජ් එකක් විතරයි. හැම විසක්ම බේතක්. මාත්‍රාව වරද්දපු ගමන් ඊට පස්සේ දොස්තරන්ට වුත්තුයි බේතුත් සවුත්තුයි වෛද්‍ය සාත්‍රයේ සවුත්තුයි නමුත් ප්‍රශ්න තියෙන මාත්‍රාව ගන්න. ඒ නිසා මේ දැනුම යොදන්න ඕනේ කොතෙන්ද කියන එක හොඳටම දන්නේ භාවනා හොඳටම කරපු එක කරා. නොදන්න එක නම් හිතන මේ දැනුමමයි ඕනේ කරන්නේ. මයි ළඟ දැනුම නැති නිසායි පැටිලා තියෙන්නේ කියලා. ඒ අඳුර දැලිපියත් එක දෙල්ලම් කරනවා වගේ අතපය කපා ගන්නවා. ඉතින් මේකට තියෙන එකම ක්‍රමේ ට්‍රයිල් ඇන්ඩ් එරර්. කරනවා වරදිනවා කරනවා වැරදිනවා. ඉතින් ගිහිල්ලා ගිහිල්ලා තමයි අත්දැකීම තමයි මේක තුරන්නේ. නිසා මේ කියලා තියෙන සංසිද්ධියේ ඒකට නිදර්ශන දෙක තුනක් තමයි පේන්නේ. නියම වෙලාවට මූල ධර්ම මතක් වුණොත්, උපදේශي මතක් වුණොත් ඒක ලොකු ධෛර්යයක් වෙනවා. භාවනාවේ තියෙන මෝරණ්ඩ ඉස්සල මූල ධර්ම ඉස්සර වුණොත් සතියක් නැති වෙනවා. අරමුණත් එක්ක හිත ගනුදෙනු නැති වෙනවා. මූල ධර්ම දිගේ උරුංගක හැටපු දිය ගත්ත මිනිහා වගේ ඉතින් කතා කොට කොට අවුල් කරගන්න. ඉතින් ඒ දෙකම නැති වෙලා යන්න මේ ටික කාලයක් එක දිගට භාවනා කරන එක මේ එහෙම නැත්නම් සුමානේ දෙක තුන එක දිගට භාවනා කරනකොට තමයි අර මුල් මුල් අත්තරදි ටික අපි නැවත යොදවන්නේ නැත්නම් අපි ආයෝක අමතක කරුවට පස්සේ ආයෙත් අර අත්තරදම කරනවා. ඒකට අපි කියන්නේ හොද හොද මඩේ දානවා කියලා. එහෙම නොවෙන්න නම් තමන්ගේම අත්තරදි ටික අහක දාන්නත් එපා. ගුරු තන්නේලා සලකලා දක්ෂ වෙන්න මේ ප්‍රකාශය හොඳ ඇසර වීමක් කරනවා. විපස්සනා වැඩදී මෙහි කියලා තිබුණා රසයත් මේ විහරණයේ සිටි මෙහිදී කියන අනුමෝ සිටි අනුමෝ සිටි සිටිල සිටිල කියලා සංකල්ප විශේෂනවාද නැත්නම් මේ සිටිල පිළිබඳ ඒ කියන්නේ මේ මුල මැද අග දෙකකින් විදිහට මෙහෙ කරනවා ඒවා පහදලා තියෙනවා නේද තුනන්තය පේරකට කතා කරන දේ වගේ කියලා හිතෙනවා එවුන එවුන මොකද මේද මේද මේද කොහොමද නෑ පේරකට කතා කරලා ආශේරමට හරි අජීවනේ නෑ කියන්නේ සේරමට නේද ලකුණා සේරමට දැන් මෙච්චර කරලා තියෙදි තාම කියනනේ විපස්සනා කරන්න හදනයි කියලා මුළු දවස් 6ෙම 10ෙම කිව්වේ සතිය වඩපන් කියලා මේ කොහෙද යන්නේ මේ පළවෙනි වාක්‍යෙම කියනවා අනේ මේ උඩ අතු අල්ලන්න යනවා. සතිය වල දැන් කියන විපස්සනා වඩනකොට අරම කෙරුවොත් හොඳ මේම කෙරුවොත් හොඳ කියලා මේ ප්‍රශ්නේ බාර ගැනීමෙන් මම වැරදිකාරයෙක් වෙනවා. මම දෙන්නෙම නෑ එහෙම තැනකට ඉඩක්. විපස්සනාව එන්න ඕන නම් එයා කියලා දෙයි කරන්න ඕනේ. තමයි සතිය වඩන්න. විපස්සනා වඩන්න හදනවා කියන්නේ මේ ඇන්ද කියන එක නෙවෙයි. මොඩේකුණා කියලා කියන එක නෙවෙයි. Taman දන්නේ නැති දෙකට ඇසියුම් කරලානේ මම මේ කරන්නේ විපස්සනාව කියලා කොහොමද දන්නේ? සතියවත් නැතුව ඔය විපස්සනාට එනිසා මම කියනවා මේ ප්‍රශ්නේ සතිය වටන කියන මාතෘකාවෙන් දාලා ලියන්න ප්‍රශ්නකුත් නැහැ වචන උත්තරේකුත් නැහැ. අපි කතා කරන්නේ කිවිසුමක් නැහැ නේ විපස්සනා වටනවා කියලා. එහෙම කවුරක්වත් අපි එකඟතාවයක් තියෙනවද කවුරුත් එක්ක? මට හැමතැනම යන තැන යන තැන දොස් කියනවා. මම විපස්සනාට බරයි, සමාධියට විරුද්ධයි. ඒ පුරුම් පන්නේ සමාධියත් මට බයිනවා. ඔබ මෙච්චර ලස්සන මේ මේ භාවනා කරන කෙනෙක් ඒ ශාන්ත මට බලන්න ඔබ සමාධිය උගන්නන වැඩි කියලා. දැන් මට ලෝකෙ කතා කරන්නයි කියන නෑ මේ ශාන්ත විපස්සනාකාරය කියලා. මම කියන්නේ දෙකම නැතුව ගතිය. එතකොට කොයි එකට හරි යනවා කිසිම කෙනෙකුට මේක මදිනේ. ඒ සමාධිය විපස්සනාට යන්න ගිය ගමන් ඒකට මේ අහසට කොහොම ඉනිමම් බඳින්නේ කොහොම බඳින්නේද මේ පොළවේ ඉනිමම් බඳින නිසා මම කියනවා මේ ප්‍රශ්න කරුට භාවනා උපදේශ පන්තියේ පළවෙනි වාක්‍ය අහන්න. ඒක කියලා තියෙනවා මේ කරන්න හදන්නේ සතිපට්ඨානෙ වඩන්න හදන්නේ. ඒ කියන්නේ මේ මෝඩකමට යන්න එපා. ඊට පස්සේ මම කියනවා මේ සතිය වඩන කෙනාට මේ ප්‍රශ්න කොහොමද මතුවෙන්නේ කොහොමද උත්තරේ කියලා ලියන්න. මෙතන ප්‍රශ්නකුත් නැහැ උත්තරෙකුත් නැහැ. ඒ උත්තරත් තියෙද්දි මේ ප්‍රශ්නට උත්තර දෙන්න ගියාම මම වරදට බැඳෙනවා. හරිද මේ බර ගානකින් ඔළුව අවුල් කරනවා. ඉස්සර මම තිබුණ මොඩකමක් මේ ප්‍රශ්නටත් උත්තර දුන්න දැන් නැහැ. හැරෙනකොටම මම දන්නවා මේකට ඇලර්ජික් දැන්. මේ විපස්සනා කියන නම දාපු ගමන් සමාධි කියන නම දාපු ගමන් මාර්ගඵල දාපු ගමන් මම දන්නවා සනීප කරන්න බැරි ලෙඩක් තියෙනවා. ඒ කට්ටිය මේ අර හදිසි අනතුරු වාක්‍යයට ඇරිනවා මම මගේ වාට්ටුවට ගන්නෑ. ඊට කියන ඒක වෙනම ට්‍රීට්මන්ට් එකකට තියෙනවා. ඒකට යහපැත්තේ තමයි තියෙන සයිලම් එක. ඒ වටේට එහා පැත්තේ මගේ ළඟට මම ගන්න මේ සතිය වටන කට්ටිය ආපුවාම මට හරිය ලේසි. අන්තික ඒක මට හරිය ඉන්ස්පිරේෂන් එකක්. මෙසේජ් එක හරියට ගිහිල්ලයි කියලා. ඒ තියෙදිත් මම ගන්නවා කොච්චර කෙරුවත් අර මේ පැති වලට අදින කට්ටියගේ ගති එන්නත අපි ළඟ තියෙන ඒ ගති කවදාකවත් ලැජ්ජාවටපත් වෙන්නේ නැහැ. මේ කෙලෙස් වලට කිසිම ලැජ්ජාවක් නැහැ කොච්චර පිරිසුදුතනකට ගිහිලා වුණත් අවුල් කරනවා. ඒකට බැනලා වැඩකුත් නෑ මොකද ඇවිස්සෙනවා. ඒක කියන්නේ නෑ අපේ කිවිසුම මෙච්චරයි. අපේ කිවිසුම සතිය. ඒකට අදාළ ප්‍රශ්න ගන්නවා. ඒව නැත්තම් ඇයි නොගන්නේ කියලා හේතු දක්වන්නත් ඕන. මොකද මේක මේ නමක යොමු කරන ප්‍රශ්නයක්. ඒක නිසා මම කියනවා කර්මා කරලා අපේ කිවිසගත මේකට අනුව සතිය වටන සතිපට්ඨානට අදාළ දෙයක් නම් මේක. නැත්තම් අදාළ වෙච්ච ස්වરૂපය ගැන කියන්නේ ඒත් ඇත්තටම කියනවා නම් තමයි අදාළ වෙච්ච හැටි කියනවා නම් ඒත් ප්‍රශ්නයක් නෑ. නමුත් මේක මම බැහැර කරනවා පළවෙනි වාක්‍යෙම නොමග යවන සුළු නිසා. ගර්ථ සාමනස කාය දුර්කාරක දුෂ්කරක සක්මන් භාවනා කරසේ දැනෙන්න ඕනේ. එක වේලාවකදී අත වේදනාවක් ඇති වෙනවා. අපුරු. ඒකම වාරණය. ඊයන් කරන විට සිත එක තැනකට පිළිවෙලට සංකේත. ඒ අවස්ථාව මේකයි. මේ සම්බන්ධව ඔබවහන්සේගේ උපදෙස් සාකච්ඡා ආයසරක ප්‍රශ්න කියවන්න මට පොයින්ට් දෙකක් විතර මිස්නා. කාය දුර්කාරක දුෂ්කරතාව නිසා සක්මන් භාවනාව පෙරසේ දැනගන්නට ඕනේ. එක වේලාවකදී අනිත් වේදනාවක් ඇති වරණක් පාවුණා. ඒක මම වාරණය. මේ අනුව කරන විට සිත එකක් කිරීමට වරණක් එකතෙන් සිත එකතෙන් ඒක එක තැන්පත් කිරීම. සිත තැන්පත් කිරීම කියන එකයි මම හිතන්නේ. එක තැන්පත් කියනකොට එතනපත් කරනවා. ඔව්. ඇති අවස්ථාව හිමේ. ඇති අවස්ථාව හිමේ. හීන වචන දෙකම වුණ නැහැ. ඒකයි මම කියන්නේ. මේ සාමාන්‍යව ඔබ වහන්සේ උපදේශා කරනවා. ඔබ වහන්සේ දවසක් ඔය දැන් මේක ඇතුලේ උත්තරේ තියෙනවා මේ වේදනාව දැනෙනවයි කියලා කියන්නේ. ඔය දැන තියෙන ලෙඩේ සනීප වෙන්නයි ලෑස්ති. ඉරියව් මාරු කරන්න එපා. වේදනාව තියෙද්දි පුළුවන් තරම් ටිකක් එහාට මෙහාට සක්මන් කරන්න මේක ව්‍යායාමයක් වෙනවා. සක්මනේ එහෙමයි අපි මේ ලෙඩ සුව කරන්නේ. ලෙඩ මේ මට මේ මේ අමාරු තියෙනවයි කියලා අමාරු තිබුණ නිසා මම කියන්නේ දැඩිශේ කරන්න කියලා ඇට කඩා ගන්න හරියම නෙවෙයි. මේ අමාරුව තියෙද්දි පොඩ්ඩක් සක්මන් කරනකොට තමයි පරියන්කට යන්න හදිස්සි වෙන්නේ නැතුව තමගේ ශරීරයේ අසම බරතන මොන මස් පිටුවේ දමාරු තියෙන කියලා හරියට අල්ලන්න පුළුවන්. ඒකම ට්‍රීට්මන්ට් එකක්. ඒකම ට්‍රීට්මන්ට් එකක්. අපි මේක පුරුදු වෙලා තියෙන්නේ ලෙඩේ එනකොටම ඇනස්තීෂියා ගහනවා, දොස්තරට කියනවා, බේත් බොනවනේ. අපි ලොකු සංසිිනකොට කියනවා ලෙඩේ අඳුරක් නැතුව බේත් බොන්න හදනවා කියලා කියන්නේ ඇඟෙන් එන්න තියෙන සහයෝගය සම්පූර්ණයෙන් කපාරනවා. ඇඟේ ඉන්න සහයෝගය කණ්ඩ නම් ඒ අමාරුකම තියෙද්දිම එක්කෝ නැවතිල සක්මන් කරනවා නැත්නම් අතවාරුවක් කරලම සක්මන් කරනවා නැත්නම් ආලම්බන රජ්‍යෝක එල්ලීලා සක්මන් කරනවා සක්මන් කරනකොට ඕක තමයි බේත එතකොට තමයි ලොකු අධිෂ්ඨාන ශක්තියක් එනවා මම නම් ඉස්සර හිටියේ මට ඉස්සර පුළුවන් දැන් බෑ වයසට ගිහිල්ලා කියලා නමුත් ටැක්ටික්ස් එනවා ඒ ටැක්ටික්ස් දාලා කරනකොට ඒකට මට හොඳම නිදර්ශන නිදර්ශන තමයි ඉස්සර කියනවා නිතරම මේ මානසික ජීවත් වෙන පළාතක මේ ඉස්සර තියනවලු මේ කොමන් ග්‍රවුන්ඩ් එක කොවල ආකාර පිටට දොස්තර මැතිකල වල කොලෙස්ටරෝල් තියෙනවා. හැමදාම රවුමක් ඇවිදින්න කියලා. ඉතින් මිනිහ ඇවිදගෙන යනවා එහා කෙලෝරට යනවා මිනිහට අමාරුයිලු. මිනිහා කිව්වලු දැන් මට රවුමම යන්න බෑ. එහා කෙලෝරට ගිහලා ඒ පාරෙම ආපහු එනවලු. දැන් ඉස්තර මට පුළුවන් කාලේ මම රවුමම ගියා දැන් පළුවා යන්න පුළුවන් කියනවා. ඕකට මොකද්ද බේද? ඕකේ තියෙන ඇඟේ නෙවෙයි අමාරුව තියෙන ඔළුවේනේ. නුකුණේනේ. පිස්සුනේ එහා පැත්තෙන් ගියත් එකයි මෙහා පැත්තෙන් ගියත් එකයි එහෙමවත් කෙලවට ගිහිල්ලා එතන කෙලවට ගියාම අමාරුයි ඉස්සර තිබුණේ නැහැ යම ඉතින් ආපහු මේ පැත්තෙන් බලාපොරොත්තු වෙන ශී බලපන් මට දැන් වරපලුවා යන්න පුළුවන් කියනවනේ මිනිහා ඉන්නේ බොහොම පරාජිත හීනමානකින් එහා පැත්තෙන් ආනගෙත ගියා මට ඉස්සර නම් එහා කොනට යනකොට දැනෙන්නේ දැන් දැනෙනවා ඒ වුණාට මට සාමාන්‍ය වරුම කරන්න පුළුවන් ඉතින් සනීපේ යෝ කවදාවත් දොස්තරලා කියලා දෙන්නේ නැහැ දත්තල කියන්නේ අය ඔය කලින් එන්නේ බෑ බලන්න දැන් අමාරු වෙලා තියෙන උට කලින් ආවනම් මට තනිප ගන්න තිබුණා කියලා ආරයක්ෂා කරකොලා තාරිනවා. ඉතින් වංශා ගෙදර ගිහලත් බයින බලපල්ලා උඹලා ඒකේ ජානකම්පාව නැහැ දොස්තර විතරයි හොඳ. මම කලින් අඬ ගන්න කියන මේක තනිප කරනවානේ. දැන් ටිකක් අමාරුලා වැඩිලු. මේ ළඟදී එක්කෙනෙක් මේ ලියනකොට කියනවා බුදුරජාණන්සේ කවදාකවත් සිරපු දෙකක් දාගෙන තියෙනවා. අපිට හිතන්නවත් පුළුවන්. සීල පූජාවෙන්ට පූර්ව ආර්ය වූ උත්මෙන් වහන්සේ කවදාක සරප දෙයක් දාලා නැහැ. දැන් අපි මිරිවැඩි සංකලක් ඉල්ලා ඇඬුවේ දෙපාණු බැති ඔබ දකින්න තුරා. අපි නම් ගෙවල් වල කොච්චර රණ්ඩුද අර අර මොඩල් එකේ ගිහුවා මේ මොඩල් එකේ ඉන්නලා. කකුල් නැති මිනිහෙක් දැක්කට පස්සේ ඌ ඉල්ලන්නේ රපත්තුවක්ද කකුලක්ද? ලස්සන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තියෙනවා YouTube එකේ ස්ටේෂන් එකේ ඉඳගෙන ඉන්නවා පීස් පොට්ටේකුයි වෙන මිනිහෙකුයි. ඒ පොට්ටයෝ මේ වටපිට බල බල ඉනකොට ළඟ ඉන්න මිනිහා නව කතා පොතක් කියවනවා. ඊළඟ පාටි එකේ ජෝක් එකක් තියලා උට hina යනවා. පොට්ටයාන ඇයි මහත්තයා hina වුනේ කියලා. ඊට පස්සේ කියනවා මම මේ පොතක් කියුවා ඒකේ මට ලස්සන විහිළුවක් හම්බුණා. අනේ මහත්තයෝ මටත් කියලා දෙන්නකෝ. කියනවා ඉතින් මේ මිනිහා කියනවා කොර මිනිහෙක් ඉන්නවා. ඒ මනසට බඩ එකක්කමක් හැදෙනවා. ඉතින් දොස්තර මහත්තයා ගියාට පස්සේ මේ යාට අහනවලු මොකද මේ බඩිකක් මේ කකුල කරහින්දයි කිව්වලු. ඉතින් ඒක දොස්තර මහත්තයාට hinaයන කරනකොට අර මනුස්සයා කියනවා hinaයනවා කියලා ඊට පස්සේ මහත්තයා බල්ලා මටත් දෙනවද? කියලා අහනවා පුට්ටේ. ඊට පස්සේ මහත් අර මහත්තයාන පොතද කියලා නෑ S2. S2 ඒ මනුස්සයාට පොතෙන් වැඩක් නෑ ජෝක්ස් වලින් වැඩ ගන්න සත ඇද්දකක් නැතු ඉන්නේ. මහත්තයෝ කියලා බල්ල මහත්තයා මැරෙන්න ඉස්සෙල්ලා මගේ ඇස් දෙක මට දෙන්නයි කියලා කියන්නේ. අතුම මොනවද මේ රණ්ඩු කරන්නේ? ඒක නිසා පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න අපිව දැන් රෝය උඩ නැගලා හිටියට මේ මානසිකත්වයට වැටුණාට පස්සේ අපි ඉන්න තත්ත්වය ඒක නිසා ඒ දේවල් මේ මුලැමැදාක සියල්ල සංසන්දනය කියලා බලනකොට අපි කතා කරන දේවල් අපි චුරුචුරු කරන දේවල් අපි චෝදනා කරන දේවල් කළ යුතු දේවල්ද නෑ ඔබ දරතේ දරාගෙන යන එකයි තියෙන නිසා ඔය සක්මන් කරන්න බෑ කියන එක මම ශීර්ෂය ප්‍රතික්ෂේප කරන්නේ මම හිතනවා ඕනෑට වැඩි කල්ැතුව අර රෞමේ භාගයක් කියලා දැන් ආපහු එන කෙනෙක් මේ මං කියන එහා පැත්තේ ගින්න දැන් බයිලා ගන්න මේ පළවෙනි පාළය සක්මන වේදනාව දිනු කරන බය බලුව. ඊටු බලුව වේදනාව හදාරන බලුව. ඊකට වේදනා තීති සක්මන් කරනකොට මම දන්න හොඳට වයස කම්මලා තුන් හතර දිනකට මම මේ දරුව ලව්වා සක්මන් හදලා දීලා අත්තලක් බඳවලා දුන්නා. දරුවත් මට ස්තුති කරනවා අම්මත් ස්තුති කරනවා ලේද මොකක්වත් නැහැ හොඳට නිින්දට හොඳට කනවා සක්මන් කරන්න කියලා. මේ සක්මන් ඩයාට ටිකක් ඕනේ අර වොක් වොක් රයිට්ස් උනාලි පොඩි උදව් කරන්න ඕනේ. හැබැයි කියන්න ඕනේ සියලු ලෙඩේට උත්තරේ සක්මන ඕක නැතර කරන්න එපා. මේක හොඳ වාක්‍යකින් කියන මට ඉස්සර පුළුවන් කියලා. ඒ කියන්නේ හොඳට උත්සාහ කරපු කෙනෙක් මේ ලියන්නේ. නමුත් දැනට මේ වේදනාව පළියට එන ගමනින්ම සක්මන් නැතර කරන්න එපා. තව ටිකක් කරන්න. තව ටිකක් කරන්න. එතකොට සක්මනේම එන වේදනාවම උත්තරයක් වඩපත් වෙනවා, බේතක් වඩපත් වෙනවා. එතකොට යන්නේ පරියන්කයට පරාජිත හැකෙන්නේ නෑ. මම මේකට වැඩි ටිකක් සක්මන් කරා. මේ සක්ම කරපු නිසා මාට හොඳ ලකුණක් දැකලා ගියොත් ඔය කියන විදිහට මේ අරමුණේ concentration අඩු වෙන්නේ අඩුවන්නේ අදිෂ්ඨාන ශක්තිය වැඩ ඒ නිසා මේ හැම බාධකයක්ම සාධකයක් වටපත් කිරීමේ රහසක් මේ මේ සතියේ තියෙනවා ඒක නිසා සර්වඥාන්ස කියනවා සතික්වාහම් භික්කවේ සම්බත්තිකක් මදාමි මහානි සතිය සෑමතන්හි අපේක්ෂා කළ යුතුයි මේ හරියන පැති වල ජයග්‍රහයි පැති වල භාවනා කරනකොට විතරක් නෙවෙයි වරදිනකොට පරදිනකොට ඉදින්දා ජීවිතේ හැමතැනම සතිය පාවිච්චි කරන්න. එතකොට ඒක සීල කෘත්‍ය සාධනය කරලා දෙන මහාමිත කෙනෙක් වගේ උදව් කරනවා. ඊයේ සවස් අරගෙන භාවනාවේ ඉතිසි මූලික අරමුණ ලෙස දෘෂ්ටිය. ආනාපාන භාවනාවේ ඉතිසි ටික වේලාවකින් වයස්ගත කාන්තාවක් එළදෙන්නේ. වරහන් ඇතුලේ මේකට අතුරු කෙරෙනවා. ඇය අරකට ගමන් කරාට පසු මුදිනේ කියන්නේ. මේ සම්බන්ධයෙන් උන්වහන්සේගේ අදහස් දැනගැනීමට කැමතියි. සාහනකේ ඒක උත්තර දෙන්නේ නැහැ. උන්වහන්සේ දෙකක් කරන්නේ. මම ඉල්ලා ඉන්න කාට හරි උත්තර දෙන්නේ කියලා. කවුද කැමති මේක? කැමතිද? මේක සාකච්ඡා කරන්න කැමතිද? මේ ප්‍රශ්න විග්‍රහ කරන්න කැමතිද? ඒ තව පිස් එකේ මේ උත්තර දෙන්න කවුද කැමති මේ තව මෙයා මේ ප්‍රශ්නෙට බල දාන්න හදනවා ඒ උනාට උත්තර දෙන්න කැමති ආන්න හරි එනම එනන් එනන් සමා වෙන්න ඕනේ මයික් එක දෙනවා ඒකට නම්බුවක් විදියට සාමාන්‍ය වෙනවා එකම උපාවුකයක් ආවා මම පෙර මුතු මොහොම. අනේ කලින් මේ අපේ අතීත මතක ආවා කියලා. ඒ වෙලාවේ මට ආවේ කවදාවත් දෙකපු කුඹරම් මිනිස්සුගේ මොහොම ඕකේ වගේ. එළම සමයන් සීමා ප්‍රශ්නයක් වුණා. එළම මට උත්තරේ තමයි සමහර වෙලාවට ඒ ඉලක්ක වෙන්න පුළුවන් වගේ උදාත්මේ මතක වගේම එනවා දැකපු දැකපු ඒ මුකලාම නිරේක්ෂක විශ්ලේෂණය කරුවා කියනවා ඒ රසපතන මිනිස්සු ඒකට උත්තරේ මොකක්ද එතකොට ඒකෙන් තමයි කොහොමද ගොඩාගන්නේ ඒවත් නිකන් සිතුවිලි වගේම ඒවා දිහා ඉනිෂ්‍ය නොකර දිහා බලාගෙන ඉන්න තමයි තියෙන්නේ ඒවත් ඉවෙනව නැති වෙන මගේ සතිය කරුණු මම කියනවා ඔව් අතතරම උත්තරපත් බැලුවොත් ඔය දැන් ජීවෝත්තරයේ කර්මේශා කර්මවලේ පිළිගන්න කෙනෙකුට කරතයි. දැකම නැති රූප අතීතයව වෙන්න පුළුවන් කියලා. ඔය වගේ ප්‍රශ්නයක් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඇවිල්ලා තියෙනවා. ඒ ඉස්සල්ලාම කර්මේශා කර්ම පරිපීගන්නේ නැතුව මේ මනස විසින් මේක ප්‍රක්ෂේපණය කරන එකක් කියන එක එයා ඔප්පු කරන්න හදනකොට පොඩි ළමෙක් ඒක අරාබි දේශික ප්‍රතිච්ච නැත්නම් කතෝලික දේශික ප්‍රතිච්ච ඒ ළමේ හීබ්‍රු භාෂාව කතා කරන්න ගත්තා. ඒක එතකොට එයා දන්නව අම්මලා තාත්තලා දැනිටමට උගන්ලත් නැහැ. කොහොමද උනේ කියන්නේ. ඉතින් එයාගේ හිත මානසික සුවයකට යනකොට එයාට දේව භාෂාව කතා කරනවා වගේ එනවා කියලා. ඉතින් ඔක්කොමලා හිතුවේ එයා ගියාත්මේ හීබ්‍රු වෙලා ඉඳී. එහෙම නැත්නම් කියලා නිදර්ශන දීලා තියෙනවා. නමුත් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එක බාර ගන්න කැමති නෑ. එයා දිගටම ගවේෂණය කරනකොට එයා පුංචි කාලේ ආයම්මට ඉඳලා තියෙන හීබ්‍රු අම්ම කෙනෙක්. පුංචි කාලේ. ඉතින් ඒක ඒ කාලේ අම්මා නැලවිලි කවි කියපුවා එහෙම මෙයාගේ හිතට ගිහිල්ලා ඊට පස්සේ වැටුනේ. සාමාන්‍ය පරිසරය ආව එනවා. ඒක නිසා අපේ මතකයමයි 100%ක්. ඒක කර්මේ සහ කර්මඵලේ නිසා හෝ ඥානගතව අපේ තියෙන ඉතිහාසගත කරුණු නිසා හෝ ඒවා පේන එක ඒ පේන්න තියෙන හිතට පිටින් අරමුණු නාවොත් ඒ කියන්නේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ අරමුණු මග හැරියොත් ਸਰවචනාසික උපක්‍රමෙන්ස හිත මරමුණු හදාගෙන බලනවා. අපි ඊට පස්සේ ඒකට පණ දෙන්න හදනවා. ඇයි ආවේ කියලා අහනවා. එතකොට කියන්න තියෙන්නේ නපුරු දිසක අමෝර කාලට අපි වර්ෂාවක් සේ නూరు දින කාලේ ඇයි ආවේ කියලා අහන එකයි තියෙන්නේ එච්චරයි. යා ගෙට අරගෙන බාර ගන්න යන්න එපා. බාර ගැනීමෙන් කරන අර පිස්සුවට හිතේ තියෙන පිස්සුවට මිනිමම් බඳින එකයි. දන්න කෙනෙක් වුණත් නොදන්න කෙනෙක් වුණත් හිත කියන්නේ මායාකාරයක් නම් එයාට ඕන දෙයක් කරතයි. ඉතින් මේ මායාකාරය පෙන්නපොදී ගෑනු කෙනෙක් උනේ ඇයි වයසක කෙනෙක් උනේ ඇයි නොදන්න කෙනෙක් උනේ ඇයි කියලා කියන්නේ මේක 100ට 100ක් බාරගෙන ඉන්නේ. පරල පිටින්ම අතට දැමුවොත් මේවා මනෝ විකාර නැත්නම් මේ වමනේ එහෙම නැත්නම් මේ වක්කාර බඩපාචනේ වෙන දේවල් ඕක පවුරු ගගා බලන්න දෙයක් නෑ. ඕක සොයි විවේකත්මක්. ඒ හිතේ තියෙන ඒක අතපොණු අයින් වෙන එක. තොරතුර බලනවා කියන්නේ ඊගා චිත්තක්ෂණයක් සතිමත් නෑ. එනවමයි. සමහර රූපාකාරයෙන් එනවා, සමහර සද්දාකාරයෙන් එනවා, සමහර ගන්ධ රස පහස ඕන විදිහකට එනවා. එනවමයි. ඕනම කෙනෙකුට එනවා. ඒ කිය ඒවගෙන පමා වෙනවයි කියලා කියන්නේ භවනා කඩා ගන්නවා. ඒව එනවා ඒව යන්න අරින්න. තමයි තියෙන ඊගා චිත්තක්ෂණය සතිමත් වෙන එකයි. ඉතින් ඒක නිසා මේ වගේ ප්‍රශ්න මම හිතන්නේ කිසිම දවසක්වත් අපිට තිබුණේ මේ ප්‍රශ්නයක් නැති. එකම ප්‍රශ්නේ එක එක වරණගිරිය වලට දානවා. ඉතින් ඒ කියන්නේ අපිට අර පොදුවේ දෙන අරමුණ පොදුවේ දෙන පාඩම තමන් එකට යොදා ගැනීමට විචක්ෂණ බුද්ධිය නැතිකම තියෙන්නේ. මේකට උත්තර පොදුවෙන් ලැබිලා තියෙන්නේ. මේක අර විශේෂණය කරන්නේ අයි ගෑනු කෙනෙකුනේ අයි වයස කෙනෙකුනේ අයි නොදන්න කෙනෙකුනේ අයි ඊට සමාධිගත කොට ඉන්නේ කියලා. කියනවා අපේක්ෂාවෙන් යන්නේ යනකොට ඔක ඉතර මන්ට ප්‍රශ්න කරවෝ බාධා කරවෙන්නේ නැහැ. එකකට යන්න පුළුවන්. ආනාපානයේ වේග සමග ඉස්කාකාශයේ අනුබද්ධ සිදුවීම සුදුසු කරගෙන යනවා ඒවගේ අවස්ථාවල මා ඇස්තේක වරුණා ඉතාලි කලදරේ අරමුණ ආදරක නැවත අවකාශයේ අනුගමනය මේක පස්සේ නැවත මේ අවකාශයේ අනුගමනයට වෙනස් වී මනෝගමනයට මුදලපම නෙයි මෙසේ කෙරේ මුදලට ප්‍රමශය උපවාසයේ සසකම නිකා කියන සේවා ඉවසන අර ඉස්සල ප්‍රශ්නේ අනිත් පැත්ත ඉස්සල ප්‍රශ්නේ ඒක විශ්තන් දහනවා ඇයි කියලා දැන් මම අහනවා මේක සප්‍රෙස් කරන්න හදනවා ඒ දෙක එකක්වත් අනුමත කරන්න කෙරෙන බව නම් හැබෑව. මේක එහෙම ඇතුලේ පැත්ත බල බල විග්‍රහ කරන එක කරනවා. එහෙම නැත්නම් මූල කර්මස්ථාන කියන මේක දුරුවක් කරන්න හදනවා. ඒ දෙකම නෙවෙයි දක්ෂ වුණාට පස්සේ තමයි තේරෙයි. Tamanට ප්‍රශ්නයක් මේ පේනදී ප්‍රශ්නයක්. පේනදී කුතුහලයක්. පේනදී සැකීර තුඩු දෙනවන්න පමණක් මූල කර්මස්ථානට යනවා. එහෙම නැත්නම් ඔය ඔක්කොටම ඔහොම යන්න ඇති. තමන්න විශ්වාසයි නම් මේ පේන්නේ නිකන් බහුරු කෝලං මනෝ විකාර කියලා අර උත්තර දෙන්න යන්න එපා. උත්තර දෙන්න යෑමෙන් බහුරු කෝලම සත්‍යක් වඩපත් කර ගන්නවා concept එක reality එකක් කර ගන්නවා. ඒකට අවශ්‍ය නම් සැකනම් විතරක් මූල කර්මස්ථානට යන්න සැකදුරු කර ගන්න. හැබැයි කාලේ නාස්ති වෙනවා. මේ